සරච්චන්ද්‍ර මහත්මයා අවසරයි අපේ හාමුදුරනේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව කෙරෙහි අපි ලෞකිකව කල්පනා කරනකොට අපට හිතෙන්නේ ආත්මාර්ථකාමී වීම නෙවෙයි පරාර්ථකාමී වීමයි විය යුත්තේ. ආත්මාර්ථය කියන්නේ හරි විනාත්මකට පරාර්ථය කියන එක බොහොම ධනාත්මකයි කියන එකයි අපේ ජනප්‍රිය දේලා උගේ කුමත් ඒත් ඔබ වහන්සේ එක්වර එක පැහැදිලි කරනවා මම අහලා තියෙනවා. ඒක තවදුරටත් පැහැදිලි කරොත් ආත්මලාභය ආත්මාර්ථය සහ පරාර්ථය කියන සංකල්ප තුන හතර නිර්වාණ ගාමිනී මඟ පිළිබඳ විග්‍රහය දේශනා කරන මේ ඉතාම වුණාමින් ඉග්‍රහසෙ. ඔව් ඇත්තටම දැන් සාමාන්‍ය සමාජයේ තමයි ආත්මාර්ථකාමී වෙන්න එපා පරාර්ථකාමී වෙන්න කියන කතාව කියන්නේ. බුදුදහමේ කොතනකවත් එහෙම කියන්නේ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කොච්චර ලොකු පරාර්ථයක් වෙනුවෙන්වත් ආත්මාර්ථය නම් නැති කරගන්න එපා. අත්ත දත්තම් පරත්තේන බහුනාපින ආපේ කොච්චර ලොකු පරාර්ථයක් වෙනුවෙන්වත් ආත්මාර්ථය නැති කරගන්න එපා. හැබැයි ඒ ගාථාවේ වැදගත්ම කොටස ඊළඟට එන්නේ අත්ත දත්ත මබිඤ්ඤාය සදත්ත පසුතෝසය. හැබැයි හරියට දැනගන්න ආත්මාර්ථය කියන්නේ මොකක්ද කියලා. අන්න එතනයි එහි රහස දැන් අද සමාජයේ ආත්මාර්ථය නෙවෙයි ආත්මාර්ථකාමී බව කියලා කියන්නේ ආත්මලාභයට ලොල්බක්. ආත්මලාභය කියන්නේ දුර්ගුණයක්. ආත්ම ලාභයට ලොල් බව කියන්නේ දුබලකම. එතකොට ඒ මම මට මගේ අනිත් අයට මොන වුණත් කමක් නැහැ. ඒක ආත්මාර්ථකාමී බව නෙමෙයි. මේ චින්තනයම ආත්ම අර්ථය නසනවා. නිසා බුදුදහම තුළ ඉතා පුළුල් විග්‍රහයක් තියෙන්නේ ආත්ම අර්ථය කියලා කියන්නේ මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයේ හැබෑ පරමාර්ථය. මොකක්ද? මනුෂ්‍ය මනස සංවර්ධනය කිරීම. මනස සංවර්ධනය කරන්න දුර්ගුණ දුරු කරන්න ඕන, යහගුණ අවදි කරන්න ඕන, ප්‍රඥාව අවදි කරන්න එතකොට යම් කරුණක් තුලින් දුර්ගුණ වැඩෙනවා නම් එතන ආත්ම අර්ථයක් නැහැ. අනුන්ට මොනවා වුණත් කමක් නැහැ මගේ වැඩේ කරගන්න ඕන කියලා හිතනවා එතන ආත්ම අර්ථයක් නැහැ. එතකොට අනුන්ට යහපත කරන්න ඕන කියලා හිතන තැන අනුන් ගැන කල්පනා වුණාට ඇත්තට මෙතන ආත්මාර්ථයක් තියෙනවා පරාර්ථයක් තියෙනවා. ඒ නිසා බුදුදහමට අනුව ආත්මාර්ථය සහ පරාර්ථය අනුව හාත්පසින් ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් නෙමෙයි එකම මූලයකින් හටගන්නා සුවිශේෂ අවස්ථා දෙකක් පමණයි. එකම මූලයකින් එකම ගුණයකින් මතුවෙන අවස්ථා දෙකක් පමණයි ආත්මාර්ථ පරාර්ථ කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ සමාජයේ දකින හැටියට හාත්පසින් ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් නෙමෙයි. එතකොට ආත්මාර්ථය නොදන්නා කෙනාට පරාර්ථය සම්පාදනය කරන්න බෑ. ඇයි? පුද්ගලයෙකුගේ සැබෑ අර්ථය, ජීවිතයේ හැබෑ අර්ථය මොකක්ද කියලා දන්නේ නැතිනම් ඔහු කොහොමද තව කෙනෙකුට අර්ථ සම්පාදනය කරන්නේ? ඒ නිසා හැබෑවට ආත්ම අර්ථය යන කුමක්ද කියලා හරියට දන්නවනම් ඒතනත්තාට තමයි දුර්ගුණ වලින් වැළකීලා යහගුණ වඩමින් ප්‍රඥාව අවදි කරන්නට පුළුවන් අන්න ඒක දන්න කෙනාටයි අනුන්ට උදව් කරන්න පුළුවන්නේ අකුසලයෙන් වැළකීලා ಗುಣ දියුණු කරලා කියන්නේ දුර්ගුණ දුරු කරලා යහගුණ වඩවලා ප්‍රඥාව අවදි දැන් අපට සාමාන්‍ය ලෝකයාට පෙනෙන්නේ ආත්මලාභය ආත්මලාභය ආත්මාර්ථය හැටියට ගත්තහම කණ්ඩ බොණ්ඩ ටිකක් හොයාගන්න එක, තනතුරක් ලබා ගන්න එක, ඉන්න හිටින්න මිල මුදල්, ගේ දොර ඉඩ කඩම් මේ ප්‍රතිලාභ. එතකොට එයාට හිතෙන්නේ මාත් ටිකක් හම්බ කරගෙන අනිත් අයට ටිකක් දෙන එක තමයි පරා ආත්මార్థය සහ පරා. මටත් තියෙන්න ඕන අනිත් අයටත් ලැබෙන්න ඕන. මමත් හොඳින් ඉන්න ඕන අනිත් අයත් හොඳින් ඉන්න. ඒක ආත්ම ලාභය සහ පරලාභය. ආත්ම අර්ථයවත් පර අර්ථයවත් නෙමෙයි. ආත්ම අර්ථය කියන්නේ කාලා බීලා සතුටින් සුවෙන් ඉන්න එක නෙමෙයි. ඒ කන්නේ බොන්නේ කුමක් සඳහාද? සතුටින් ඉන්නේ කුමක් සඳහාද? ජීවිතේ කුමක් සඳහාද? කන්න බොන්න ඕන ජීවිතේ පවත්වා ගන්න හැබැයි පවත්වන්නේ කුමක් සඳහාද? මොකද්ද ඒකේ අර්ථය? අන්න ඒක හරියට හඳුනා ගැනීමයි ආත්මార్థ. ඉතින් ඒක දන්න කෙනෙකුටයි අනුන්ට කණ්ඩ දෙනවා නම් ඒ කණ්ඩ දෙන්නේ මොකටද? බඩවල් පුරවන්න, තෘෂ්ණාව වඩවන්න නෙමෙයි. ඒ අයට යහපත කරන. ඒ අර්ථය දන්නවා නම් දන්සල දෙන්නේ අර්ථවත්. අද දන්සල් බැලුවෙන් පස්සේ මේ මහා වැස්සේ අයිස්ක්‍රීම් දන්සල්. ඇයි? එතකොට ඒකෙන් කුසගිනි නිවෙනවද? ಗುಣ වැඩෙනවද? මොකක්වත් නෑ. තෘෂ්ණාව වැඩෙනවා. ලෙඩ රෝග හදාගන්න. එතකොට මේ දන්සල කොමක් සඳහා? අර්ථය නොදැන. ඇයි අර්ථය නොදන්නේ? Taman හිතාගෙන ඉන්නේ Taman කැමති දේවල් කන එක, Tamanට කැමති දේවල් තෘෂ්ණාවෙන් කන්න ලැබෙන එක ඒක තමයි ආත්ම අර්ථය. ඉතින් ඒ නිසා හිතනවා අනුන්ගේ අර්ථයත් ඒක තමයි. ඒ නිසා ආත්මාර්ථය දන්නේ නැති මනුස්සයට පරාර්ථය සම්පාදනය කරන්න බෑ. ආත්ම ලාභය ගැන හිතන මනුස්සයා පරලාභය සඳහා උනන්දු වෙන්න පුළුවන්. හැබැයි ආත්ම අර්ථය දන්න කෙනෙකුට විතරයි පරාර්ථය වෙනුවෙන් කැප වෙන්නට පුළුවන්. ඒ නිසා මේ දෙකම අවදි වෙන්නේ ඥාන සංප්‍රයුක්ත දැක්මක් තුළ. ඒක ප්‍රඥා මූලිකයි. එතකොට ආත්මාර්ථ පරාර්ථ කියන දෙකම එකම ප්‍රඥාව නැමැති මූලයකින් අවදි හැබැයි අවස්ථා දෙකක්. පරාර්ථය කියන තැනට යනකොට කරුණා මෛත්‍රිය පෙරදරි වෙනවා. ආත්මාර්ථය කියන තැනට එනකොට ප්‍රඥාව මත පමණක්ම පිහිටලා අපිට මේ ක්‍රියාව කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාන්තරයක් විනා එහි ප්‍රතිවිරෝධතාවයක් නැහැ. ඒ නිසා බුදුදහමේ කොයිම විදිහකින්වත් කියන්නේ නැහැ ආත්මාර්ථකාමී නොවි පරාර්ථකාමී වෙන්න කියන කතාවක් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒක සමාජයේ හදාගත්තු කතාවක්. බුදුදහමේ කියන්නේ කොච්චර ලොකු පරාර්ථයක් වෙනුවෙන්වත් ආත්මාර්ථයෙන් නැති කරගන්න එපා. ඇයිද ආත්මාර්ථයෙන් නැති කරගත්තොත් එතනට අර කළ හැකි පරාර්ථයක් නැහැ. නිකම් පරාර්ථය කියලා දඟලන්න විතරයි වෙන්නේ. ඒ නිසා හරියට ආත්මාර්ථය කියන්නේ මොකද්ද කියලා හඳුනාගෙන ඒක අවදි කරගන්න ඒ බඳු කෙනෙකුටයි ලොවට පිහිට වෙන්නට පුළුවන්. ඉතින් අන්න ඒ වගේ ගැඹුරු විග්‍රහයකුයි බුදුදහමේ ආත්මාර්ථ පරාර්ථ කියන කරුණු සම්බන්ධව දැක්වෙන්නේ. එසේනම් අපේ හාමුදුරනේ අපි කළ යුත්තේ නිවන් මඟ වඩනු පිණිස ආත්මලාභයෙන් තොරවීම ප්‍රඥා මූලිකව ආත්මාර්ථ වීමකාමී වීම සහ එය දියුණු කොට ප්‍රඥා මූලිකව පරාර්ථකාමී වීමයි අනිවාර්යයෙන්. එතකොට ඒ පරාර්ථකාමී වීමේදී අපට කරුණා මෛත්‍රිය ආදී අවශේෂ ගුණාංග විශේෂයෙන් වැදගත් වෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් අනුන්ට අර්ථය පිණිස ක්‍රියා නොකලයි කියලා අපිට චෝදනා කරන්න බෑ. එතනත්තා ස්ව අර්ථය හරියට හඳුනාගෙන දුර්ගුණ වලින් වැළකීලා යහගුණ දියුණු කරගෙන ප්‍රඥාව අවදි කරගෙන ලෝකයෙන් එතර වෙන්න කටයුතු කරනවා නම් ඒක වරදක් අපරාධයක් කියන්න බෑ. ලෝකෙට උදව් කළේ නැති වුණාට. එතකොට ඒ ලෝකෙටත් උදව් කරනවා නම් ඒ තැනත්තා විශිෂ්ට පුද්ගලයෙක් බවට පත් වෙනවා. අන් අයගේ ඇගීමට ලක් වෙන විශේෂ චරිතයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි ශ්‍රාවක චරිතවල මේ විවිධත්වය අපිට ප්‍රකට වෙන්නේ. අපේ ආනුදුනේ දහම් රසය වින්දා මට හිතෙන්නේ නම් මේ විග්‍රහය මට කියා ගන්න බැරි තරම් වටිනවා වගේම අපේ සමාජයට ඉතාම වටිනා නිර්වචනය කිරීමක් කියලා මම දකින්නේ ඔබ වහන්සේට බොහෝ පින් මේ මග එලිපෙහෙලි කරාට. ඔබතුමා නිරෝගී වේවා අපේ. හොඳයි පෙරවසන්නයි.